බුද්ධික මහත්මයා අවසරයි හාමුදුරනේ මේ පින් සිතා වැඩිම ගැන මේ මට ප්‍රශ්නයක් අහන්න තිබුණේ එතන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා දේශනා කරනවා තියෙනවා කියලා අහන්න ලැබුණේ ගෙපිලි වලින් පිණිසිකා වඩින්න කියලා. ඒ වගේම මම හිතන්නේ ඒ වෙලාවේ වෙන කෙනෙක් දැන් අපිට නම් ඒ වැඩි සමහර වෙලාවට කරනවා පාරේ වඩිමින් සිටින ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කහම අපි වාහනේ නවත්තලා සමහරට මේ කැම්බීම පූජා කරන්න උත්සාහ කරනවා. ඒකට ඒ ඒක තව ටිකක් වෙනස් මං හිතන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කිව්ව දෙයට වඩා. එතකොට මං මේ අහන්න පහඳුරන්නේ දැන් එහෙම වෙනකොට දැන් ඉස්සර විදිහට නම් වෙන්න පුළුවන් කවුරු ස්වාමීන් වහන්සේ කවුද කියන එක අදාළ නැහැ. තවත් මේ මේ මහාන වෙලා මේ යම් යම් ධර්මයක් ආදාහන කෙනෙක් කියලා ඕනම කෙනෙක් මේ ධර්මයේ දාණය දෙන්නේ නැති. ඒ පින් අදහගෙන. එහෙම වුණාට දැන් තත්ත්වය ටිකක් වෙනස්නේ. එතකොට යම් කෙනෙක් මේට පුළුවන් යම් ගැටලුවක් සහිත ආහාරයක් පූජා කරන්න. අපි කියමු උදාහරණයක් හැටියට මේ වස විසරුණක් දෙන්න පුළුවන්. වස විසරුණක් දෙන්න පුළුවන්. පිරුණු වෙච්ච වගේ දෙයක් කෙනෙක් දුන්නොත් ඒක තමන් නොදැන දෙන දෙයක් බොහෝ විට මම නම් හිතන විදිහට. එහෙම එහෙම සැකයක් තියෙන තැනකදී ස්වාමීන් වහන්සේලාට පුළුවන්කම තියෙනවා දෙතනින් ආහාර නොගෙන ඉදිරියට වැඩම කරවන්න. ඇත්තම ඔව් ඇත්තම ගෙපිලි වලින් පිණුසිඟා යා යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර වඩා ප්‍රණීත ප්‍රණීත දේවල් හොය හොයා හිතවත් අය හොය හොයා එහෙම යන්න ගියොත් ඒ භික්ෂුන් වහන්සේගේ චර්යාව සමතුලිත නැති වෙනවා. ඒ ඒ පදනම තුල තමයි ගෙපිලි වලින් පිණුසිඟා යන්න කියන්නේ. නමුත් අපට අනතුරක් පෙනෙනවා නම් හානියක් පෙනෙනවා නම් යම්කිසි ගැටලුවක් පෙනෙනවා නම් අනිත් කෙනා පව්කම් කරගනී කියලා යම් පසුබිමක් තියෙනවා නම් Tamanට හානි වෙයි කියලා යම් ඉඩ කඩක් තියෙනවා නම් ඒ බඳු තැනකදී මේ අවස්ථාව මගහරවා යාම වරදක් නෙමෙයි. දැන් අපි විශේෂයෙන්ම කතා කළානේ කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාව යටතේදී අපි ඉවසිය යුතු දේවල් තියෙනවා, අපි බැහැර කළ යුතු දේවල් තියෙනවා. බැහැර කළ යුත්තේ මොනවද? ගැටලු මතුවෙන්න පුළුවන් අවස්ථා සහ ඒබඳු දුර්ජන පුද්ගලයෝ. ඒ අය අපි බැහැර කළ යුතුයි. ඒ අය මගහර මගහැරිය යුතුයි. අපි ඒගොල්ලෝ මුණ ගැහිලා කොහොම හරි අවස්ථාවට මුණ දීලා මම මේක බේර ගන්න ඕන කියලා එහෙම යන්න ඕන නෑ. එහෙම නිකන් ප්‍රශ්න දා ගන්න ඕන නෑ. අපිට පේනවා නම් මෙතන ගැටලුවක් ඇති වෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක පැහැදිලිව තියෙන තැනකදී අපි පුළුවන් තරම් ඒක මගහැර යාම වරදක් නෙමෙයි. අර ගෙපිලිවලින් යායුතුයි කියන කතාව කියන්නේ අර තෘෂ්ණාවට වහල් වෙලා, රුචිකත්වයට වහල් වෙලා. එහෙම නැත්නම් හිතවත්කම් මත එහෙම යාම භික්ෂුවකට උචිත නෑ කියන එකයි එකෙන් අදහස් කරන්නේ. එතකොට ස්වාමීන් වහන්ස දැන් ඒ එහෙම අවස්ථාවකදී එහෙම නොගැලපෙන දෙයක් බෙදලා තියෙනවා නම් ඒක ඉවත් කරන්න ස්වාමීන් වහන්සේට පුළුවන්. ඒ කියන්නේ දැන් ඉවත් කරන්න පුළුවන්. ඔව් ඉවත් කරන්න පුළුවන්. ඒක දැන් අර අපි හිතමු දුතාංග වගේ සමාදන් වෙලා තියෙනවා නම් වළඳන්ට පටන් ගත්තට පස්සේ ඉවත් කරන්න බෑ. ඒ කියන්නේ ඒ දුතාංගයට අනු ඒ දුතාංගයේ සමාදන් වෙලා තියෙනවා නම්. එතකොට එහෙම නැතිනම් ඒක ඉවත් කරන්න පුළුවන්. එතකොට දුතාංගයේ සමාදන් වෙච්ච කෙනාට උනත් වළඳන්ට පෙර ඉවත් කරන්න පුළුවන්. දැන් අර සරියුත්තා මහා කාශ්‍යප හාමුදුරුව ගැන සඳහන් වෙන්නේ එක අවස්ථාවක උන්වහන්සේ පිණුසිඟා වඩිනකොට ලාදුරු රෝගියෙක් උන්වහන්සේට දානි පූජා කරනවා. පූජා කරනකොට අර කුණු වෙච්ච එක ඇඟිල්ලක් පිණ්ඩපාතේ බෙදනකොට පාත්‍රයට වැටෙනවා. එතකොට මහා කාශ්‍යප හාමුදුරුව දුතාංගධාරී. එතකොට උන්වහන්සේ ගිහිල්ලා ගහක් යට වාඩි වෙලා දැන් මේ දාන ටික වළඳන්න පටන් ගන්නවා. එතකොට වළඳගෙන යනකොට අර මේ කුණු වෙච්ච ඇඟිල්ල හම්බ වෙනවා. එතකොට ඇඟිල්ල හම්බ වුණා කියලා උන්වහන්සේට අර වළඳන්න පටන් ගත්තට පස්සේ දැන් ආයේ ඒක ඉවත් කරන්න ඒ දුතාංගයට අනුව පුළුවන් කමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ එහෙම මේක පැත්තකින් තිය ඒ ඒ දානි පාත්‍රයේම පැත්තකින් තියාගෙන අර දානි ටික වළඳනවා. ඉතින් එහෙම කරන්න තරම් ශක්තිමත් මනසක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඉතින් එහෙම නැත්තම් දුතාංගයේ බිඳුනත් ඒක පැත්තකින් තියන්න මොකද දුතාංගය කියන්නේ පව්කම් නෙමෙයිනේ. ඒ තමන්ගේ චිත්ත අධිෂ්ඨානනේ ඒ චිත්ත අධිෂ්ඨානේ බිඳුනොත් ඉතින් ආයෙ සමාදම් වෙන්නට ඕන. ඉතින් මේ බඳු අවස්ථාවලදී අපිට තමන් එතනත් ඉතින් තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයත් එක්කලා තමයි දේවල් කරන්න වෙන්නේ. හොඳයි බොහොම පිං අවසරයි. ආයෙත්